මේ උදෑසන මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ චිත්තසංතානෙට භාගතුන් වහන්සේගේ ධර්මෙන් මිදක් එකතු කරගෙන ජීවිතය වැඩගස්වා ගන්නයි. මම අද ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ය විනය එහෙම නැත්නම් ආර්ය සීලය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපි දැනගන්න ඕනේ මුලින්ම පින්නොත්නේ මේ ආර්ය කියන වචනේ තේරුම. ආර්ය කියලා කියන්නේ නිවන හොයාගෙන යන පුජ්‍යල කණ්ඩායමකට තමයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතේ ඉන්න අයට නෙවෙයි ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ. එදිනෙදා ගෙවල් දොරවල් හදාගෙන දරු මල්ලු නඩත්තු කරගෙන රැකී රස්සා කරගෙන යන අයට නෙවෙයි ආර්යයන් වහන්සේලා කියන්නේ. ආර්යයන් වහන්සේලාගේ අරමුණ මොකක්ද? නිර්වාණය සොයාගෙන යෑම. එතකොට මේ ආර්ය ජීවිතයක විනය එහෙම නැත්නම් සීලයක් තියෙනවා. එතකොට මේ දේශනාව සාමාන්‍ය ජනතාව ටිකක් සමහර වෙලාවට පොඩි ආందోලනයක් තමයි චින්තසංතානය තුළ ඇති වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඇයි සාමාන්‍ය ජීවිතයේ ඉන්න කෙනා නිවන නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. එයා උත්සාහ කරන්නේ සාමාන්‍ය මේ ජීවිතේ කටයුතු ටික සාර්ථක කරගෙන ජීවිතේ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යන්න. නමුත් ආර්ය ජීවිතය කියලා කියන්නේ මේ විදියට ජීවත් වෙනකොට කෙනෙකුට හිතෙනවා මේ මොනා කරත් මේක ඉවරයක් නෑ කියලා. දැන් මේ සසරේ යනකොට අපි ඉපදි ඉපදි මෙරි මෙරි මේ විදිහට යනකොට වන්න ප්‍රඥාවන්තයෙකුට හිතෙනවා මේක මහා දුක්ඛයක් තියෙනවා කියලා. මේ ජීවිතේ මහා දුකක් තියෙනවා. මේ දුකක් තියෙන ජීවිතේ ජාති ජරා ව්‍යාධි මරණ මේ විදිහට හැමදාම ඉවරයක් නැහැ ප්‍රශ්න ඉවරයක් නැහැ කොච්චර කරත් ඉවරයක් නැහැ කියලා එකක් දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම දැනෙන්න පටන් ගත්තට පස්සේ මට හිතෙනවා මෙතනින් එහාට යම් කිසි පියවරක් තියන්න ඕනේ කියලා. ආන් මේ විදිහට පෙන්වතුනේ එයා කල්පනා කරනවා මේ ජීවන පැවැත්ම නම් හැමදාම තියෙන්නේ දුක්ඛය. මේ ජීවන පැවැත්ම හැමදාම තියෙන්නේ මොකක්ද? දුක්ඛය. මේ දුක්ඛයෙන් අත මිදලා මේ ජීවන පැවැත්මට යම් අර්ථයක් දෙන්න ඕනේ කියලා හිතෙනවා. ආන් ඒ පුද්ගලයා හොයාගෙන යන්නේ එතකොට ලෝකයේ තියෙන දේවල් නෙවෙයි. එයා හොයාගෙන යන්නේ මොකද්ද? ලෝකෝත්තර නිර්වාණය කියන තැන. හැබැයි යට හොයාගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ආන් එහෙම හොයාගෙන යන තීරණයක් ගත්ත කෙනාට තමයි මේ ආර්ය විනයේ හික්මෙන්න කියලා කියන්නේ. එතකොට Tamanටත් මෙහෙම හික්මෙන්න පුළුවන්ද බැයිද කියලා Taman බලන්න ඕනේ. Taman එහෙම බලනකොට Tamanට තේරෙනවා Taman ඇත්තටම කොච්චර අපි කෑගෙනවත් නිවන් දකින්න ඕනේ අපිට මෙහෙම කරන්න ඕනේ කිව්වට අපේ හිත ඇතුළේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ මොනවාද හිතේ තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා. අපේ හිත කැමති නිවනටද සසරටද කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒම තේරුම් ගත්ත කෙනාට ඉස්සරහට යන්න පුළුවන්. එයා මේ සඳහා තමයි මේ ආර්ය විනය. ආර්ය කියන්නේ මේ ලෝකයේ වර්ණා කරන එකක්, ජීවන පැවැත්ම වර්ණා කරන එකක්, එදිනෙදා කටයුතු රැකී ආරක්ෂා කරගෙන තමන්ගේ දරුමල්ව හදාගෙන ඒවා වර්ණා කරන එකක් නෙවෙයි. ඒවා සියල්ලම අතහැරපු තැන පුදුමාකාර සැනසෙල්ලක් ලැබෙනවා කියන දේශනාවක් සඳහා යන තැනක්. දැන් බෝසතාණන් වහන්සේත් එහෙම අතහැරලා දමලා ගහලා ගියානේ හැමෝක් දෙයක්ම නේද? එතකොට ඉතින් උන්වහන්සේත් දමලා ගහලා ගියේ එතන ඉඳන් ඒ ප්‍රශ්නේ ඉස්සනගන්න පුළුවන් ඉන්නද බැරි ඉන්නද? බැරි නිසානේ. ඉතින් ඒ නිසා යම්කිසි අවස්ථාවක ඒ තීරණයට තමන්ගේ හිත ශක්තිමත් වෙනවා. ආන්න එදා ඉඳන් මේ හැසිරෙන විදිහ. හැබැයි ඔතන ඉන්නකොටත් යම් විදිහකට මෙහෙම හැසිරෙන්න පුළුවන්. ඒ ආගේ ආර්ය ජීවිතය මේ ලෝකයේ තුල තියෙන ප්‍රශ්න වලට කොච්චර උත්තර හෙව්වත් ඔයාලට ඒ උත්තර తాවකාලික විසඳුමක් විතරයි ස්ථිර විසඳුමක් නැහැ. ඔය අපේ ජීවිතයේ අපි හැමදාම මේ ප්‍රශ්න වලට උත්තර හොයනවා උත්තර හොයනවා උත්තර හොයනවා හම්බුණා. හැබැයි ඒකෙන් පස්සේ තවත් ප්‍රශ්න කෝටි ගාණක් විසඳනාම ආයෙත් එකතු වෙලානේ. ඉවරයක් නැහැ. ඉතින් ඕන්න ඕක විසඳන්න බෑ. ඉවර කරන්නත් බෑ. ඉතින් ඒ හින්දා නැවත උපදින එක නැති කරලා තමයි මේ ප්‍රශ්නේ निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නවා කියන එක තමයි මේ ආර්ය ජීවිතයකට යනවා කියලා කියන්නේ. ඉතින් ගැඹුරින් හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ. සාමාන්‍ය විදිහේ කතාවක් නෙවෙයි දැන් කියන්නේ ටිකක් ගැඹුරු කතාවක්. එහෙම හිත යොදවගත්ත කෙනෙක් මෙහෙම ඉස්සරහට යන්න ඕනේ කතාවක් තමයි මම මේ ආර්ය සීලය ආර්ය විනය කියන කොටසෙන් පෙන්වන්න හදන්නේ. අපි මේ සීලය ගැන ගත්තාම පංච සීලය තියෙනවා, අට සීල් තියෙනවා, දස සීල් තියෙනවා, භික්ෂුන් වහන්සේලා 227ක් ශික්ෂාපද තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිත පිරිසිදු කරගන්න නම් සබ්බ පාපස් නේද? අකරණම්. සබ්බ පාපස් අකරණම් කුසලසුප සම්පදා සියලු පව්වලින් අයින් වෙන්න කියලා කියනවා. ආන් එතකොට හිත පිරිසිදු වෙනවලු. හිත පිරිසිදු වෙනවා කියලා කියන්නේ අයි හිතේ මොනවත් කහටක් නැහැ. ඒ කියන්නේ නිර්වාණය. හිත පිරිසිදු කරගත්ත තැනයි තියෙන්නේ. ආන් ඒ ගමනට තමයි මේ සීලය අවශ්‍ය වෙන්නේ. එතකොට කොහොමද අපි එක එක ශික්ෂා පදවලින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. දන්නේ ශික්ෂා පද ටිකම නේද? එතකොට මම මෙතන කියලා දෙනම් කොටස් දෙකක්. එකක් තමයි ආර්ය සීලය අනිත් එක තමයි සම්මුති සීලය. මොකද සම්මුති සීලය කියන්නේ? ඒ දෙනේදා ජීවිතයේ ඔය ඇත්තු ඔය තියෙන සීලය. ආර්ය සීලය කියන්නේ නිවන් දකින තීරණයෙන් ගමන් කරන පුද්ගලයා ඉක්මිය යුතු සීලය. එතකොට එහෙම නිල අවසාන தත්ත්වයටපත් වෙලා තියෙන්නේ කවුද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. එතකොට දැන් සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනෙක් එහෙමපත් වෙලා නැහැ නේද? එහෙනම් ඒ තැනට ගියපුවම අපේ හිත කොයි වගේද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ තැනට යන්න අපි හැදෙන්න තියෙනවා ගොඩක්. මම බලමු එකකින් එකට. පළවෙනි ශික්ෂාපදේ දැනුත් චුට්ටක් දැල්ලින් ගත්තාන්නේ මොකද්ද? පානාති පාතා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සත්තු මරණ එක මොකද්ද? පාපයක් නේ, වැරද්දක්. ඉතින් අපි දෙන්නේ කරගන්න නව මම මధుරව එක්කත් මරනවාද? ඉතින් පවුලනේ මధుරවා මරුවත් කෝම්බියා මරුවත් පාපේක සම්මුතිය තුල ප්‍රාණඝාතයට අන්තර්ගතයි. හැබැයි මෙතන බුදු පියාණන් දේශනා කරන්නේ අපිට ඇහැට පේන මට්ටමේ ඉන්න සත්තු. එතනින් එහාට ඉන්න සත්තු තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් පුංචි සත්තු වල ඒ කියන්නේ ඇහැට පේන්නේ නැතුව හුස්ම ගත්ත සමහරලාට ඒකේ සුත්‍ර ජීවීන් වගේ ඉන්නවා. ඉතින් එතනක් නැරලානේ. එහෙම පෙන්වන්නේ නැහැ. නමුත් ඇහැට පේන සීමාවේ එහා ඉන්න සතු තමයි පෙන්වන්නේ ප්‍රාණඝාතයට අන්තර්ගතයි. මේ මරණවානේ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් සොපින් වරයක් තියෙනකොට ඒ කියන කූඹියා මැරෙනවා කියන එක අපි දන්නා ලිපිට දාපුවා. ඉතින් ගසලා ඒ විදිහට පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් Taman ඒ සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ සම්මුතිය තුළ ආර්ය ජීවිතය තුළ මේ ප්‍රාණඝාතය ඊට වඩා ගැඹුරුයි. දැන් භික්ෂුවක් ජීවිතය ගත කරන්නේ එදිනෙදා කටයුතු ඒ මේවා කරන්න නෙවෙයිනේ. භික්ෂුව චීවරය දරාගන්නේ මොකකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තය. මොකද්ද? සංසාර දුක් නැති කරගෙන මොනා කරන්නද? නිවන් දකින්න තමයි මේ භික්ෂු ජීවිතයක් ගත කරන්නේ. වෙන මොකීටවත් නෙවෙයි. ඒකට තමයි. චීවරය දරාගත්තා නම් ඒ වැඩේ තමයි කරන්නේ. එයාට කියන අය බුදු පියාණන්ගේ සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනාට නෙවෙයි කියන්නේ. එහෙම කියන කෙනාට, එහෙම යන කෙනාට කියනවා මේ පොළොවත් හාරන්න එපා කියලා. බලන්නකෝ. නේ පොළවේ ඉන්නවන්නේ මොකොන්ද? පණුව ඉන්නවනේ. සත්වයේ ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් ඒ වගේ හික්මීම සිද්ධ කරන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්ද අපිට? ඇයි එහෙම කියන්නේ? බුදු කෙනෙක් එහෙම කියන්නේ පින්නතුනේ අපි දන්නවා අපේ සියලුම සත්වෝ අපේ ඥාති. බුදුහාමුදුරු දේශනා කරන හැම කෙනෙක්ම අපේ අම්මා වෙලා තාත්තා වෙලා ඔක්කොම වෙලා අපි ඉපදිලා තියෙනවා. එතකොට පොළවේ පණුව ඉන්නවනේ. එතකොට පොළවේ පණුව කියන්නේත් අපේ කවුද? ඥාතියෙක්. පොළවේ පණුව ඥාතියෙක්. එතකොට දැන් සාමාන්‍යයෙන් මෛත්‍රී කරන්න කියලා කියනවා මාතා යථා නියම් පුත්තං ආයිසා ඒක පුත්තමනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ සියලුම සත්වයන්ට තමන්ගේ පුතාට වගේ මෛත්‍රී කරන්න කියනවා දැන් එතකොට පණුව පුතානේ දැන් පනවා පුතා. ඒතර පනවා පුතා නම් පොළව හාරනකොට පුතා මැරෙනවද නැද්ද? මැරෙනවනේ. එළින්ම භික්ෂුවට කියනවා ඒ තරම් එහෙම දෙයක්වත් කරන්න එපයි කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේක හරිය වැදගත් කාරණයක්. දැන් අපි හිතමු අපි එක පුතෙක් ඉන්නවා එක තැනක. අපේ මේ ආත්මේ ඇත්ත පුතා ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා නායක ඉන්නවා. නායා දැන් මේ පුතාට දෂ්ට කරන්න හදනවා. සාමාන්‍ය ජීවිතේ ඉන්න කෙනා මොකද කරන්නේ? නායාව මරලා මේ පුතා බේරගන්න. ඒකනේ කරන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා නායා කියන්නේ ගියාත්මේ පුතා. දැන් මොකද කරලා තියෙන්නේ? ගියාත්මේ පුතා මරලා මේ ආත්මේ පුතා බේරගන්නේ. දැක්කද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියන විදිහට ඔක්කොම පුතාලනේ. ඔක්කොටම එක හා සමානයි. ඒ කියන්නේ ණයාවට දීලා දෂ්ට කරවන්න කියන එක නෙවෙයි. ණයාව මරන්න බෑ. තේරුණා නේද? ආ මේ වගේ ගැඹුරු තැනකට යනවා. එහෙනම් දැන් අපිට ආර්ය විනය කියන එක කොච්චර ගැඹුරට යන්න තියෙනවද කියන එක පැහැදිලි. ආර්ය විනය කියන්නේ ඒකයි. ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කොහෙවත් අහලා තියෙනවද බිම හැරුව කතාව? නෑ නේද? කොයි තැන් කරපු කතා ඒව නෑනේ. ඒකයි. ඉතින් ඒ තරම් තැනකට යනවා. ඉතින් මෙහෙම ජීවිතේ ගත කරන්න ආරි සීලයක් තුළ හික්මෙන්න කියන අය අය ඇත්ත අහලා තියෙනවා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කාලේ පිප්පලි මානවක. ඉතින් මහා කුඹුරු ගොඩක් තිබිලා තියෙනවා. ඉතින් මේවා වැඩ කරනකොට දැකලා තියෙනවා සත්තු මැරෙනවා. අස්වැන්න අරන් අහනවා ඒ වැඩ කරපු අයගෙන් මේ මේ අස්වැන්න ගන්නකොට මෙහෙම සත්තු ගොඩක් මැරුණා මම දැක්කා. එතකොට ඒකේ තව කාටද කියලා. අස්වැන්නත් ඔබ වහන්සේට ඔබ වහන්සේට ඒකත් ඔබ වහන්සේට කියන. මේක නම් හරියන්නේ නැහැ කියලා මොකද ගන්න? භද්‍ර කාපිලානේ තමන්ගේ නෝනත් එක්ක මහාන වෙනවා. දැක්කලා තැහැල්ලා යන හැටි. ඒ වගේ සම්මුතිය තුළ ගොවි ජීවිතයක් ගත කරන කෙනෙකුට කවුරුවත් පෞකාරය කියලා කියනවාද? මේක ඒක නෙවෙයි. මේ කියන්නේ ආර්ය ජීවිතය. ඒව සබ්බ දුක්ඛ නිස්සරණ. එතකොට බුදුහාමුදුර ගත කරන ජීවිතය රහතන් වහන්සේලා ගත කරන ජීවිතේ වැරදි එකක්ද? නෑ නේද? එහෙනම් ගොවියා ගත කරන ජීවිතයට වඩා ගොඩක් උසස් ජීවිතයක් ගත කරන්නේ රහතන් වහන්සේ. ඒ නිසා මේක වරද්දලා වැරදි පොටෙන් අල්ලන්නේ පෙයගමක ආందోලනාත්මකයි කියලා. තේරුණා නේද? හොඳට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ගොවියට බැයිද එතකොට මේ සීලයට හික්මෙන්න පුළුවන්. උදැල්ල හොදලා තිය නේද? වැඩ ටික කරලා ඉවරලා ඊටු ටික මේ පැත්තට එන්න පුළුවන්. එයා හිම ටික ටික අතහැරි අතහැරි යන්න පුළුවන්. හැම කෙනෙකුටම එහෙමයි. හොඳයි. ඒකයි කියලා දුන්නේ. දෙවෙනි එක මොකද්ද? අදත්තාදානෙනේ. ඔන්න අදත්තාදානෙ මම ගැඹුරින් කියලා දෙනවා. අදත්තාදානය කියලා කියන්නේ ඇත්තටම සරලව ගත්තොත් සම්මුතිය තුල ගත්තොත් අල්ලපු වත්තෙන් පොල් ගෙඩිය ගත්තත් මොකද්ද? ඔෆිස් එකෙන් හාෆ් ෂීට් කලයක් කරන් ගියා. ඒකත් අදත්තාදානය. අදත් අරිස්ථාන කරගන්න ඕනේ. එහෙම දෙයක්වත් කරන්නේ නැති බවට ඒක එනවා. අනිවාර්යයෙන් හාෆ් ෂීට් කලේ 750යි, නිරේ කල්ප ගානයි. තේරෙන්නේ නේද? සත 50ක් නිරේ යන්නේ වටිනාකම නැහැනේ. ඒ නිසා මේ වගේ දේවල් අත්හරින්න ඕනේ. ආර්ය විනී අදත්තා දානේ දින්නම් දාන දින්නම් දානම් නිස්සය අදින්නා දානම් පහතබ්බා කියලා පෝතාලිය කියලා සූත්‍ර දේශනාවක් තියෙන එකේ පේන. එතකොට ඒකේ පේනවා මෙන්න මේම කාරණාව. දුන්නු දේ ගන්න නුදුන් දේ ගන්න එපා. මේ චීවරේ මට දුන්නද මං කඩෙන් ගිහින් ගත්තද? මට දුන්නා නේද? ඔයගොල්ලන්ගේ අඳුම ඔයගොල්ලන් ගැනම ගත්ත කඩේට කියන. ඒතර ගත්තේ කැමති එක දැකමැති එක. කැමති එක. එහෙනම් තෘෂ්ණාව තියනවද නැද්ද? එහෙනම් ගත්ත තැන තෘෂ්ණාව තියනවා. දුන්නු තැන තෘෂ්ණාව නෑ. ඒ කියන්නේ මට පූජා කරපු එකක්. හැබැයි මම මේක අඳිනකොට අඳිනවා කොහොමද? මම මේ චීවරේ පරිහරණය කරන්නේ නැස්සන්ගේ මඳුරුවන්ගේ ඒ වගේම සීතලෙන් රස්නින් ආරක්ෂා වෙන්න. ඒ වගේම විලි ගහ ගන්න. ඔයගොල්ලෝ එහෙම කියනවා. නැනමක් අඳිනකොට නෑ නේද? ඒ කියන්නේ මම මේ චීවරේ පරිහරණය කරන්නේ මොකේදද? ආරක්ෂාවටයි මිලවහගන්නයි. එහෙනම් ඇඳුම් අඳින්නේ කාරණා දෙකකට මොකේදද? එහෙනම් නිවන් දකින්න කෙනා ඇඳුම් අඳින්නේ කාරණා දෙකකට. එකක් තමයි මිලවහ ගැනීම, අනිත් එක තමයි තමන්ගේ ආරක්ෂාව. ඒතර බලන්න මේ බුදු පියාණන් වහන්සේ කොච්චර අපි වැරයි යනවද කියලා නේද? කෙම්බරකට. ඒ චීවරේ මට දුන්න එක. ඒ වගේම මට කුටියක් දීලා තියෙනවා. නැත්තම් ගහක් මුලක හරි ඉන්න කියලා කියන්නේ. ඒකත් දුන්න එක. හැබැයි ඔයගොල්ලෝ ගියේ කැමති විදිහට හදාගත්තා. ඒනම් තණ්හාව තියෙනවනේ. තමන්ගේ ගේ තමන්ට කැමති විදිහට හදාගෙන තියෙනවා. එතකොට කුටියක් කවුරුහරි පූජා කරොත් ඒක ඕන වෙලාවක දමලා ගහලා යන්න පුළුවන්. ඒක දුන්න දෙයක්. අරක තමන්ට ඕන දේ ගත්ත දෙයක්. ඒක තමයි ඒ ඒ සීලය කියලා කියන්නේ. ඊළඟට ඒ ප්‍රත්‍ය වලින් ආහාරය බලන්න. දැන් අද ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ රැට? හ්ම්? රැට තමන්ට කැමති ඒවා උයාගෙන කනවනේ. දවල්ට උයාගෙන කනවා. කැමති දේ. වික්ෂුව මොකද කරන්නේ? දන්නේ නැහැ දවල්ට මොනවා හම්බෙයිද නැද්ද කියලා තේරෙනවානේ. ඊළඟ වේලට මොනවාද හම්බෙන්නේ කියලා දන්නේ. පින්නපාත වලයි යනකොට හම්බෙච්ච දේ වැළඳුවා. හඳුන දාන වේල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ඔබට හම්බෙච්ච අවසාන දාන වේල. අර හෙට හම්බෙයිද දන්නේ. මේකෙන් කරන්න පුළුවන් මේ අන්තිම කෑම වේල නම් හම්බුනේ. ආය ලෝකේ කෑම නැත්තම් අපිට කරන් තියෙන හොඳම දේ මොකක්ද? දැන් බාන බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළ තියෙන මේ ගමන් මාර්ගය. දැන් අපිට මේ තියෙන තියෙන අන්තිම කැම ලෙවල් තමයි ලෝකේ කොහෙවත් අය කැම ඇත්තේ නැත්තම් කරන්න තියෙන හොඳම දේ මොකක්ද? ඊතර උපාධිය සම්පූර්ණ කරගන්න එකද? හෙට රස්සාවට යන එකද? නෑ නේද? ළමයි ටික දිනු කරගෙන යන එක නෙවෙයිනේ. මොකද්ද කරන්නේ? මේක කොහොම හරි ඉවර කරගෙන භාවනා කරලා නිවන් දකින්න එක බලන්න බුදුපියාණන් වහන්සේ මේ ආර්ය විනය අපිව හික්මවන හැටි. පුදුමාකාර ගැළවිල්ලක් ගලවලා දානවා. ඉතින් මේවා පොඩක් හිතන්න ඕනේ. ඒ හින්දා මේ දේශනා කරන්නේ. ඉතින් ඒක හිතන්න මිනිස්සුන්ගේ ඔළුවට දෙන්න ඕනේ. එකපාරටම කරන්න නෙමෙයි මේ කියන්නේ. මොකද්ද? හිතන්න. මෙහෙම දෙයක් තියෙනවා කියන කාරණාව. ඒ සඳහායි අපේ එක්වීම ඕනේ. ඉතින් මම කරගෙන යන්නේ කියලා දෙනවා. ඔය කිව්වට මෙච්චර මේ කරන්න මේක නම් කරන්න බෑ හාමුදුරනේ කියලා තමයි හිතෙන්නේ. නමුත් කරන හැටිත් කියලා දෙන්නම්. එතකොට කොහොමද කරෙන්නේ කියලා පේන්නේ. අපිට කරන්න පුළුවන් බව ඔයයන්ට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. එතකොට මේ වගේ බෙහෙත් තුනත් අපිට දැන් හම්බෙච්ච දේ අපි ගිහිල්ලා ගත්ත දෙයක් නෙවෙයි. එහෙනම් දුන්නු සිව්පස්සේ අරන් මොකද්ද කරන් තියෙන්නේ? නිවන් දකින්න එක තමයි කරන් තියෙන්නේ. ඒක තමයි දුන්නු දේ ගත්තා කියලා කියන්නේ. ඒකනේ අර එක භික්ෂුන් වහන්සේ නමක් හොඳටම බඩගිනි වෙලා ගහක් යට වැටිලා ඉන්නවා. අඹ ගැටලා තියෙන වටේටම වික්ෂුන් වහන්සේ ආමතේ මැරිලා යනවා. ඇයි? මැරිලා යන්න උත්සාහ කරනවා. පස්සේ ඉතින් කතාවේදී උන්වහන්සේට උපකාර වෙනවා. ඇයි? කවුරුවත් ඒ අඹ ගෙඩිය දුන්නට මේ තිබුණට කවුරුවත් ඒක පූජා කරලා නැහැ. ආන් එකයි දුන්න දෙය කියලා කියන්නේ. ගත්ත කියලා කියන්නේ. ගත්ත ගමන් මට අරන් ඉතින් දැන් බලන්න මම මුදල් දීලා ගන්නකොට දෙයක් මගේ මාන්නේ එනවනේ ඉතින්. ඇයි? මට තියෙනවා සල්ලිත් තියෙනවා ඔක්කොමත් තියෙනවා දැන් ජීවත් වෙන්න උඹට දෙයක් තියෙනවා මේ ලෝකේ මේ ලෝකේ පැවැත්මක් තියෙනවා නේ එහෙනම් මොකක්ද මේ පැවැත්ම හරහා අපිට එන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි අරගේ ජීවිතයක එහෙම එකක් නැහැ ගියක් ගියක් ගාන ගිහිල්ලා හිඟා කනකොට මොකක්ද ඇති වෙන්නේ අපේ ජීවිතේ දැන් මොකෙද්ද අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ හම්බුනේ නැත්තම් කරන් දෙයක් නැහැ සල්ලි තියෙනකොට එහෙම හිතෙන්නේ නෑ නේද? මොකද හිතෙන්නේ මම ණයක් නෑ, බයක් නෑ. මොකද යටින් එන්නේ? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. ඉතින් මේක හුඟක් වෙනස් ඉතින්. ඔයත් අහලා තියෙන වඩා ටිකක් වෙනස් කාරණාවන් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් හිතන්න එක පාට මෙතෙන් යන්න පුළුවන් කමක් නැති. නමුත් හිතන්න. තුන්වෙනි එකට කියනවා කාමයේ වර්ධවා හැසිරීම. ඒක සම්මුතිය තියෙන ඉතින් කොහොමවත් වැරදි. තමන්ගේ ස්වාමිපුරුෂයා භාර්යාව හැර වෙන කෙනෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වනවා නම් ඒක කොහොමවත් වැරදි එකෙන් අයින් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි කාමයේ කියන ගැඹුරින් ගත්තාම මොනවාද කාමය කියලා කියන්නේ? පංචකාමය. මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඕවා තමයි ඉෂ්ඨකාන්ත මනාප. ඉතින් අපේ සාමාන්‍ය ජනමාධ්‍ය භාවිතාවට මෙව ඇතින් විරුද්ධයි. කරන්න දෙයක් නැහැ. ඇත්ත කියන්නත් එපා. මොකද්ද? අපිට චිත්‍රපටි බල බල නාට්‍ය බල බල නිවන් දකින්න පුළුවන්. බෑ නේද? මොනවාද ඒවෙන් එන්නේ? කාමන. කාම සින්දුවාහ ඒකත් කාම කාමච්ඡන්දයෙන් ඉත. ඉතින් මේ වගේ අයින් වෙන්නේ නැහැ ටික ටික හරි. එතකොට රස විඳ විඳ ආග්‍රහණේ සෙන් පවුඩර් දාගෙන මේවා පස්සේ නම් මම කියන්නේ සම්මුතිය තුල හැසිරෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව Tamanට ඉන්න පුළුවන්. නමුත් මේවට ඇලිලා ගැටිලා යනකොට ඇලිලා යනකොට අපිට ඒකෙන් ගැලවීමක් නැහැ. පංචකාමයෝ කියලා කියන්නේ අපේ නිවන ප්‍රමාද කරන දෙයක්. ඒක තේරුම් ගන්න. ඊළඟට එයින් තමයි කාමෙන් අයින් වෙනවා කියලා කියන්නේ. ඊළඟ තියෙන්නේ අපි ශික්ෂාපද ගත්තොත් මුසාවාදානේ. මුසාවාද. අපි සාමාන්‍යයෙන් නම් ඉතින් බොරු කියනවා ටිකක් බොරු කියනවානේ අපේ පළවෙනිදට එහෙම බොරු කියන්නේ කට්ටිය. එහෙම හරි බොරු කියනවානේ. ඒක වැරදි නේද? ඒක වැරදි. වැරදි බව පිළිගන්නවා. ඊට වඩා ගැඹුරු බොරුවක් කියනවා ආර්ය පැත්තේ. ඒකට කියනවා ආර්ය මුසාව කියලා. මේ කයක් තියෙනවා. අන්න මම පේනවා මේ කයක් තියෙනවා. මේ කය ඇතුලේ හැදිලා තියෙන මොන අයින්ද? කැස් ලොම් නියදත් බොකු බඩවැල් ඔය ඔක්කොගෙම හැදිලා තියෙනවා. වමන ගොඩකින් මේක හැදිලා තියෙන්නේ. කොහොමද වමන ගොඩකින් හැදුණා කියන්නේ? අපි කාපු ආහාර දැන් කොහෙද තියෙන්නේ? බඩේ නේද? මේ බඩේ තියෙන ආහාර වලට කියනවා දැන් මොනවාද? වමනේ. ඉතින් ඔය ඔය වමනේ නේද ඇඟ පුරාම දැන් දුවන්නේ? ලේ විදිහට මස් විදිහට ඇඟ පුරාම හැදෙන වමනේ. එතකොට මේ කයේ තියෙන ලොම් ගහක් පව ඇදෙන්නේ මොනවෙන්ද? වමනේ. එහෙනම් මුළු කය මොකක්ද බලන්නේ කියලා. වමන කොට. ඉතින් අපි ඔය වමන කොට කියනවා හරිය ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා. තේරෙනවද? ඔය කොණ්ඩේ බත් එකේ තියද්දි කියනවා චෙක් කියලා. කියනවා නේද? එතකොට මොකද්ද කියලා දෙන අසුබ දෙයක් සුබයි කියලා බොරු කියලා දෙනනේ. විපල්ලාස කියන්නේ. අසුබේ සුබයි කියලා. ඒ වගේම ජීවිත පැවැත්මම තියෙන දුකයි කියලා. ඒ උනාට මොකද්ද කියන්නේ? නෑ මේක කරොත් සැපයි. සැපයි. දුක සැපයි කියලා බුරු කියන්නේ. ජීවිතේ අනිත්‍ය දේවල් තියෙන්නේ. මේ මේ ඔක්කොම දේවල් අනිත්‍යයි. ඒ අනිත්‍ය දේට අපි කියනවා මොකක් කියලාද? නිට්ටයයි. මගේ නොවන දේවල් තියෙන්නේ. පෙන්වන්නේ නේද පහුගිය කාලේ? ගම් වතුර ඇවිල්ලා. වලට පෙන්න පාරේ යනකොටත් පෙන්න අතපය කඩලා හිම දාලා වාහන වලට අප්පලා දාලා මේක මගේ නෙවෙයි. ඒ වගේම ලෙඩ හැදිලා පෙන්නනවා නේද? මේක මගේ එකක් නෙවෙයි. තිබ්බනම් ඕන විදිහට තින් හදාගන්න පුළුවන් ඉන්නකයි. දැන් heart එක Tamanට ඕන විදිහට වැඩ කරනවා නම් heart attack නෑ. කවුරුවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ මට heart attack හැදේවා කියලා නේද? එහෙනම් ඒක මගේ එකක් නොවන බව තේරුම් ගන්න. ඉතින් එහෙනම් මේ එකක්වත් මගේ නොවන දේවල් අපි කියනවා මොකක්ද? මගේ කියලා. ආ අනිත් තරද්ද. එහෙනම් මේ විදිහට බොරු හතරක් කියනවා මොකද්ද? අසුබ දෙයක් සුබයි. මගේ නොවන දෙයක් මගේ. අනිත්‍ය දෙයක් නිට්ටයයි. දුක් දෙයක් සැපයි. විපල්ලාස කියන්නේ ඒක තමයි. එහෙනම් ඔන්න බලන්න මුසාව. මුසාව කියන්නේ ඉදන් අරාගෙහින්ද. අර හොඳ තියෙන මේ කුණු වෙලා ගඳ ගන්න මේ වගේ දෙතිස් කුණු පැයක් ලස්සනයි කියන්නේ රාගයෙන් හින්දාද දේශයෙන් හින්දාද? රාගයෙන් හින්දා. ටික කාලයක් යනකොට ඒක ඒ විදිහට වැඩ කරන්නේ නැහැ. අපිට ඕන විදිහට අපේ නෝනාගේ මහත්තයාගේ තමන්ගේ ඒ කෙස් ටික එහෙම තියනවද නැද්ද? තමන්ට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඉතින් එහෙම කරගෙන යනකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට අර අපේ දාගත්ත රාගයෙන් දාගත්ත දේ කැඩිලා යනවා. ජවල රන් දෙන්නේ කසාද වෙදු මුල් කාලෙද පස්සේද? පස්සේ නේද? ඇයි රණ්ඩු වෙන්නේ එහෙනම්? ඇයි බැනගන්නේ? අපි දාගත්ත රාගයෙන් දාගත්ත රාමුව කැඩිලා යනවා. එහෙනම් මොනවාද කටින් පිට වෙන්නේ? පරුසා වාචා. පිසුනා වාචා තවදුරටත් මේක පවත්තන්න බැරි වෙනකොට තමයි කියලා කියන්නේ. දැන් ඔයත් අංගේ දරුවෙක් ඉන්නවා. දරුවා Taman කියන දේ අහනවා නම් මහත්තයා නෝන Taman කියන දේ අහනවා නම් එයා මගේ නේද? හැබැයි කියන දේ අහන්නේ නැති වෙච්ච ගමන් එයා මගේ නෙවෙයි. කේලම් කියනනේ ඉස්සර නම් මම මෙයා මං කියන දේ ඇහුවා. දැන් මං කියන දේ අහන්නේ නෑ. ඉතින් ඔක ටිකක් දිග්ගැසුණුත් එහෙම උසාවියට ගිහිල්ලා කියනවා. කොහමද? ඉස්සර නම් මේ මහත්තයා මගේ දැන් මේ මහත්තයා මගේ නෙවෙයි අයින් කරලා දෙන්න කියලා. අර ඩිවෝස් නඩු එහෙම දාන්න. ඒක තමයි කියන්නේ කේලම් කියලා. ඉතින් මේක හරියන්නේ නැතුව නම් ඉතින් කටෙන් මොනවද කියන්නේ? රජයටත් බයිනවා, ඔක්කොටමත් බයිනවා. සම්ප්‍රප්තලාප. කට වහගත්තන. හරි නේද? මුසාවාදා නැහැ, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප නැහැ. දැන් බලන්න ඔයත් උතන වාඩිලා ඉන්නව නේද? මං කිව්වේ දැන් ආර්ය සීලය රකින්න හිටියොන කියලා දෙන්න. දැන් මෙතන වාඩිලා ඉන්නව ඔයත්. මෙහෙම වාඩිලා ඉන්නවා. දැන් මෙහෙම වාඩිලා ඉන්නකොට ඔයාලා ප්‍රාණඝාතය කරනවාද? නෑ නේද? බලන්නකෝ. ඊළඟට අදත්තාදානය කරනවද? ඒකත් නෑ. කාමීත්‍යාචාරය කරනවා දැන් බලන්නේ නැහන්නේ නේ ඒකත් නැහැ එහෙනම් ශබ්ද ගන්ධ ඒවත් නැහැ නේද එතකොට කටක් අහගෙන ඉන්න. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච සම්ප්‍රප්පලාප නැහැ. බලන්න මෙහෙම වාඩි වුණාම අපි කොච්චරක් ගැළවිලා ඉන්නවද කියලානේ. ඒ හින්දා තමයි පින්නතුනි බුදුහාමර දේශනා කරන්නේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා. බලන්නකෝ අපිව ඒ තැන මෙතෙන්ද ගෙනල්ලා ධම්මහම වාඩි කරපුවාම gedare ඉඳන් බණ අහගෙන ඉන්න මේ වෙලාවේ එහෙනම් ඒක එතන මොනවාද? ශුන්‍යාගාරය. මෙතනක් දැන් මේ ශුන්‍යාගාරය. කැලේ කීටියක්, ගහක් මුල කීටියක්, ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? හුදකලාවෙන්. දැන් මේ හුදකලාවීම තුළ කවුරුත් රස්සාවක්වත් කරනවාද? මේ වෙලාවේ නෑ නේද? මේ හුදකලා වෙනකොට හරි නිදහස්. ඈ උයන පියන කටයුත්තක්වත් නෑ. වාඩි වෙලා මේ විදිහට ඉන්නකොට. එහෙනම් කර්මාන්තයන් වලින් අයින් වෙලා. ඒ වගේම කතා බහ වලින් අයින් වෙලා මේ විදිහට හිත තැම්පත් කරගෙන ඉන්නවා. ඉතින් බලන්න එහෙම තැම්පත් කරගෙන ඉන්න හිතක සීලය තියනවද නැද්ද? තියනා නේද? එහෙනම් අපේ ජීවිතේ අපි වැඩිපුරම උත්සාහ කරන්න ඕනේ මොකක්ද එහෙනම්? බුදුහාමුදුරුවෝ සූත්‍ර ගානක කියන මොකද්ද? අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. දැන් බලන්න එහෙම යනකොට අපේ හිතේ බලන්න හිතේ තියෙන කෙලෙසුත් අපිට නැති කරන්න පුළුවන්. දැන් ඔය කිව්වේ කයෙන් වෙන වැරදි සහ වචනෙන් වෙන වැරදි. දැන් නැහැනේ වාඩි වුණාම ඒවා. එතකොට දැන් ගොවියට බැරිද මේ වැඩේ කරන්නේ? පුළුවන්. එයාත් මොකද කරන්නේ? අතනින් අයින් වෙලා වාඩි වෙනවා. එතකොට අපේ ජීවිතේ වෙලාවක් නැත්තේ වාඩි වෙන්න වෙලාවක් නැහැ. එහෙනම් වාඩි වෙන්න වෙලාවක් නැහැ කියලා කියන්නේ අපේ ජීවිතේ තරම් කාර්ය බහුල වෙලා මොකද්ද හොයන්නේ? හිත නිවෙන තැනක් නෙවෙයි හොයන්නේ හිත ගිනි ගන්න තැන. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නිවෙන්න පටන් ගන්න. අන්න මම දැන් පච්චත්තම් වේදිතබ්බෝ නිවිලා තියෙන හැටි පෙන්නනවා මම මෙතන ඉඳලා. හොඳයි. දැන් අද දවසේ ගෙදර කටයුතු ගොඩාක් තිබ්බනේ නේ. දැන් මෙතන වාඩිලා ඉන්නවා. මෙතන වාඩිලා ඉන්නකොට මේ පින්නතුන්ට ගෙදර තියෙන ප්‍රශ්න තියෙනවද දැන්? දැන් ගෙදර තියෙන ප්‍රශ්න නෑනේ මොකක්ද? ගෙදර මහත්තයාගෙන් නෝනාගෙන් තියෙන ප්‍රශ්න නැහැ. ළමයිගෙන් තියෙන ප්‍රශ්න නැහැ. ඥාතීන්ගෙන් තියෙන ප්‍රශ්න නැහැ. එහෙනම් දැන් මෙතන තියෙන්නේ එතනින් ආවට පස්සේ මෙතන වාඩි වෙලා ඉන්න ප්‍රශ්නේ විතරයි. කකුල් ටිකක් රිදෙන ඇති ඉතින් ඕන්න. ඒ ප්‍රශ්නේ තියෙනවා. හද යර ප්‍රශ්න. එහෙනම් අපි ප්‍රශ්න ගොඩකින් දැන් ගැලෙව්වද නැද්ද බුදුහාඳුර? වාඩි කරලා ගැලෙව්වා. දැන් එහෙනම් ඕක තමයි ඔය භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාතේ වඩිනකොට එයාට දැනෙනවා වටේ තියෙන සංඥා ගොඩාක් ග්‍රාම සංඥා. මොනවාද පේන්නේ? හරක් පේනවා, බල්ල පේනවා, ස්ත්‍රී පේනවා, මිල මුදල් පේනවා, යාන වාහන පේනවා. මේවා දිහා බලලා ඒවා හිතෙන් ගන්නෙ නැතුව අහපව අරණ්‍යට ගියා නම් අරණ්‍යට කියන්නේ හිටපු ආරාමයට ගියා නම් අරව නිසා දැවිල්ලක් තිබ්බනම් ඒ දැවිල්ල දැන් භික්ෂුවට තියනවද? නැහැ. හැබැයි අරන් ගියා නම් දැවිල්ල තියෙනවා. දැන් ඔයත් මෙතෙන් ආවට පස්සේ අර අරන් ආවේ නෑ දැන්. එහෙනම් ඒ දැවිල්ල නෑ. මෙවුනද නැද්ද? මෙවුනා. එහෙනම් දැන් පච්චත්තම් වේදිතබ්බෝ ක්‍රමයටම පේනා නේද? තමන් තමන් තුලින්ම දැයෙන්න පටන් ගන්නවා බුදුහාඳුරෝ කියපු ධර්මය කොච්චරක් ප්‍රායෝගිකද? නිවෙන හැටි. 아무තේ නිවනක් හොයන්න දෙයක් නෑ. මෙතනින්ම නිවෙන හැටි බලන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ගිහිල්ලා වාඩි වෙලා පල්ලංකම් ආභුජිත්වා පරියංකයක වාඩි වෙන. තේරෙනවද? උජුං කායම් පනිදාය. කය ඍජු කරගෙන වාඩි වෙලා පළඟක් බැඳගන්න. ඉතින් ආසනයක්ක වාඩි වෙන කියන එකයි කියන්නේ කය පොඳුරට පෙළකෙලින් තියාගෙන. වාඩි වෙලා කියනවා සෝ සතෝ අස්ස සතේ සෝ සතෝ පස්ස සතේ. සිහිය පිටවන්නලු මොකක් මතද? ආස්වාසයයි ප්‍රස්වාසයයි මත. බලන්න ආස්වාසයේ ප්‍රස්වාසයේ මත සිහිය පවත්නකොට කකුල් දෙකේ ප්‍රශ්නෙත් නැති වෙනවා. හරි දෙන්නේ එක. ඇඟරේ දෙන එක. අනිත් ඒවා මොකුත් නෑ. මොකද මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති අරමුණ. දැන් ඔය අපේ ජීවිතේ හිතන්නකෝ මෙන්න මෙහෙම. අපි යම්කිසි රූපයක් දැක්කම එක්ක අපි ඇලෙනවා, එක්ක අපි ගැටෙනවා. දැන් අපි හිතමු එක පැත්තක ඉන්නවා තමන් ප්‍රියමනාප කෙනෙක්. අනිත් පැත්තේ ඉන්නවා තමන් අප්‍රියමනාප කෙනෙක්. ප්‍රේමනාප කෙනා දැකපුවාම ඇති වෙන්නේ මොකක්ද? ඇලීම. අප්‍රේමනාප කෙනා ගැත් දැක්කම ගැටීම. එතකොට මේ දෙන්නගෙන් අපි මස් ටික ගල්ලා දා. මේ ඒ ප්‍රේමනාප කෙනාගේත් මස් ගලවනවා, අප්‍රේමනාප කෙනාගේත් මස් ගලවනවා. දැන් මොනවාද ඉතුරු වෙලා තියෙන්නේ? ඇට සැකිල්ල. දැන් ප්‍රේමනාප කෙනා කසාද බඳින්න හිතෙනවද? ඇයි? ඇට සැකිල්ල විතරයි. අප්‍රේමනාප කෙනාට ගහන්න හිතෙනවද? නෑ ඒකත් මොකද්ද? ඇටසැකිල්ලක් විතරයි. ඒකට ඇටසැකිල්ල කියන්නේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැති අරමුණ. දැක්කද? එහෙනම් අත්තකිලමතාන යෝගිනුත් අයින් වුණා, කාමසකල්ලිකාන යෝගිනුත් අයින් වුණා. දැන් මැද අරමුණක් තියෙනවා. මොකද මැද අරමුණ? උපේක්ඛා සහගත අරමුණ. මේ උපේක්ඛා සහගත අරමුණ ඒ අපිට ඇටසැකිලි අරගෙන යන්න බෑ නේද තන? ඒ හින්දා සතිපට්ඨානෙ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? හුස්ම ගැන. ඉස්සල්ලාම කරගෙන දෙන හුස්ම. හුස්ම හැමතැනම ඇරයි යනව නේද? ඇරයි යන්න බැරි වෙච්ච තැනක දාලා යන ඔක්කොම ටික. තේරෙනවද නේද? එහෙනම් මෙතන මේ හුස්ම රැල්ල මත සිහිය පවත්තන්න කියලා කියන්නේ. දැන් එහෙනම් මොකද වෙන්නේ? හුස්ම රැල්ල මත සිහිය පවත්නකොට අර කාම ඡන්දය කියන එක නැති වෙනවා. ව්‍යාපාදය කියන එක නැති වෙනවා. එහෙනම් කාම ඡන්දේනොත් අයින් වෙනවා ව්‍යාපාදේනොත් අයින් වෙනවා. දැන් එතකොට තියෙන්නේ සම්මා දිට්ඨි කර්මුණක්ද මිත්‍යා දිට්ඨි කර්මුණක්ද? 100ක් සම්මාදිට්ඨික නෑ. නමුත් මේකත් උපේක්ඛා සහගතයි. ඉතින් යම් හොඳ අරමුණක් තියෙනවා. එහෙනම් දැන් බලමු දස කුසලයේ තුලට එන්නේ මේ හද. මොකක්ද දස කුසලේ? දස කුසලයේ කියන්නේ කය සංවරයි, ප්‍රාණඝාතයෙන්, අදත්තාදානෙන්, කාමිත්‍යාචාරයෙන් අයින් වෙනවා. දැන් අනෙක් දේවල් වලට විතක් ਵਿਚාර නැහැ. මුසාවාද, පරිසාවාච, පිසුනා, සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනවා. දැන් හතයිනේ. තව තුනයි තියෙන මොකද? අවිජ්ජා, ව්‍යාපාද, ඊළඟට තියෙනවා මිත්‍යා දිට්ඨි. ඒ තුනෙත් අයින් වෙලා මේ හුස්ම රැල්ල මත සිය පවත්තන් එහෙනම් යම් කෙනෙක් හුස්ම රැල්ල මත බලා ඉන්නවා නම් එයා ඒ මොහොතේ දසකුසලයේ තුල ඉන්නවද නැද්ද? දසකුසලයේ තුල එහෙනම් වාඩි වෙලා අපිව ඒ වගේ තැනක සම්පත් කරපු ජීවිතයක් කොච්චර වාසනාවන්ත වෙන්නේ? කාමයක් නැහැ. හිතේ තියෙන කෙලස් ටික දැන් ටික ටික අඩු වෙලා එහෙම අපියමවල කරන්න භාග්‍යතුන් වහන්සේ එකින් එක එකින් එක ධානවලට අරගෙන පළවෙනි ධානයට ගිහිල්ලා පළවෙනි ධානයේ තියෙන ප්‍රීතිය සුඛය තුල ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ධානය ඉන්නකොට කෙනෙක් කල්පනා කරනවා නම් කෙනෙකුට ඇවිල්ලා කියනවා නම් ඔබට සත්‍විති රාජ සම්පත්තිය දෙන්න මේ ලෝකේ තියෙන ඉස්තරම්ම දේවල් ටික දෙන්න ඕකෙන් බහැලා ඉන්න මාත් එක්ක යන්නේ යනවාද යන්නේ නැහැ ඒ තරම් සැපක් තියෙනවා බලන්න එහෙම හුස්ම රැල්ලක් අල්ලගෙන මේ ලෝකයක් අතහැරපු තැන තියෙන සුවය දැනෙච්ච කෙනෙක් විතරයි එතෙන්න ඉන්නේ දැන් ඒ තුල මොනවත් නැහැ වෙන ප්‍රශ්නයක් ඒ වෙන ප්‍රශ්නයක් නැහැ එහෙනම් මේ ප්‍රශ්න නැති තැනට එන්න එන්න එන්න යනවා හැබැයි අපේ ජීවිතේ කැමති නැහැ කිසි කෙනෙක් ප්‍රශ්න නැති වෙනට හුස්ම රැල්ල අල්ලා ඉන්නකොට අයත් ශබ්දයක් එනවා බලනවා මොකක්ද මේ ශබ්ද කියලා. එතකොට අයත් මොකද වෙන්නේ? අයත් කාම ඡන්දයට යනවා නැත්නම් ව්‍යාපාදයට යනවා. ඉතින් ඒකයි අපේ දැන් බලන්න ඔය ඇත්ත ටීවී බල බල ඉන්නකොට එකපාරටම ලයිට් යනවා. දැන් හැටෙන රූප මොකද උනේ නැතුණා නේද? දැන් ඔය සිනමා හලකට ගිහිල්ලා චිත්‍රපටි බලනකොට ඒක පාටම අර පටිය කැඩලා යනකොට කොල්ල හූ කියනවනේ. ඇයි එහෙම කියන්නේ? එයාට ආපු කාමය නැතෝ ගියා. නැතෝ ගිය ගමන් අපිත් එයාගේ තමයි. gedara light මේ ඉටිපන්දම් පත්තු කර කර හොයන්නේ ඒක තමයි. කාමයෝ නැතුව මේ ඇහැට ඉන්න පුළුවන්කම නෑ. එයා පුරුදු කරලා තියෙනවා. හැබැයි ඒ පුරුදු කරපු එක බුදු පියාණන් දේශනා කරනවා වෙන තැනකට පුරුදු කරනවා. මොකේදද? කාමයක් නැති ව්‍යාපාදයක් නැති හුස්ම අරමුණකට පුරුදු කරපුවාම ඒ වගේ කමඨාන අරමුණකට පුරුදු කරපුවාම අපේ ජීවිතේ පුදුමාකාර නිවීමකට පත් වෙනවා. පුදුමාකාර නිවීමකටපත් වෙනවා. ඉතින් ආන්ගේ පුදුමාකාර නිවීම කියන තැනට යන්න තමයි බුදු පියාණන් වහන්සේ මේ ආර්ය විනය දේශනා කරන්නේ. ඒක ආර්ය විනය. ආර්ය විනය කියපුවම දැන් බය වෙන්න දෙයක් නෑ. ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවලු පින්නතුනේ අනේ භාග්‍යතුන් වහන්සේ මට නම් බෑ මෙච්චර ශික්ෂාපද ගොඩක් ආරක්ෂා කරන්න. දැන් ඕගොල්ලන්ට කොහොම හිතනවද දැන් කොහොමද මම මෙච්චර ශික්ෂාපද ගොඩක් මේ විදිහට කර. ඉතින් බුදු පියාණන් වහන්සේ කියනවා හිත ආරක්ෂා කරගන්න කියලා. එකක්. දැන් අපේ හිත නේද ආරක්ෂා වෙන්නේ කියන දේ අහලා යනකොට. ඉතින් ආන් එතෙන්න තමයි අපේ චිත්තය හැරෙයි යන්නේ. එහෙම හුදකලා වීමක තියෙන රසය දැනෙච්ච කෙනෙක් තමයි මේ විදිහට පුරුදු වෙන්නේ. ටික ටික පුරුදු වෙනවා. ජීවිතේ අපේ මතක තියෙන මේ සසරේ පල්ලෙච්ච ස්වභාවයක් තියෙන. ඒ පල්ලෙච්ච ස්වභාවය නිසා තමයි ඒවට කියනවා අපි ආශ්‍රව කියලා. මොනවද කියන්නේ? ආශ්‍රව. ආශ්‍රව කියලා කියනවා. ඔන්න බලන්න. ඒ හින්දා තමයි අපි මේ සසරේ තව තව පල් වෙන්නේ. දැන් අපි හිතව රස කෑමක් තියෙනවා ඉස්සරහා. මඟුල් මේසක කෑම ගොඩාක් තියෙනවා. එක පාටම හිත ඇතුලෙන් කියනවා නේද මේක දැකපු ගමන් කාපන් කියලා එක. ඇයි මේ කියන්නේ හිත ඇතුලේ? එහෙම රූපයක් දැකපු ගමන්. සසරේ මේ විදියට මේ දිවට මේවා ස්පර්ශ කරලා කරලා කරලා මේ අසුබ දේවල්නේ දැන් මේ මේස උඩ තිබ්බනම් අසුචි ගඩවල් ගොඩක් කවුරුවත් කාපන් කියලා නෑ ඇත්තටම ටික වෙලාවකින් අසුචි බවට පත් වෙන ගොඩවල් තියෙන එහෙනම් ලෝකේ ඇත්ත දැකලා නැති නිසා හිත ඇතුලෙන් පල්ලලා තියෙන්නේ මිත්‍යා දිට්ඨිය තමයි පල්ලලා තියෙන්නේ ඒ ආපු මිත්‍යා දිට්ඨිය නිසාම මෙයා කියනවා මේක දැක්ක ගමන් මම මොකක් කරලා මේක කන්න කියලා ඒකට කියනවා දිට්ඨි ආශ්‍රවය කියලා මොකද්ද කියන්නේ දිට්ඨි ආශ්‍රවය දැන් පොතේ නෙවෙයි තියෙන්නේ තමන් ගාව තියෙනවා. එහෙනම් පොතෙන් අපි කියනවා නම් මේ දික්ටි මිත්‍යා දික්ටි එකතු වෙලා ගත්ත පල්වීමක් තියෙනවා. ඊළඟට මේක කනවා. කනකොට හරි රසක් දැනෙනවනේ හිතට. එතකොට හිතෙන් කියනවා මේ වගේ එකක් කාලා මට භවයේ පවත්තන්න තියනවා නම් හොඳයි කියලා. ඒකට කියනවා කාම ආශ්‍රව. තේරෙනවද? කාම ආශ්‍රව. එතකොට මේ වගේ එකක් මේ කනකොට ඇති වෙන රසයට තමයි කාමාශ්‍රය කියලා කියන්නේ. ඒක කාගෙන මේ විදියට අරගෙන යන්න පුළුවන් කියලා හිතන එක තමයි මොකද්ද? භව ආශ්‍රය. ඉතින් ඔය ඔක්කොම ඇති වෙන්නේ මොකක් ඇතුළේද? අවිද්‍යාව ආශ්‍රවත් එක්ක. ඉතින් පල් වෙලා පල් වෙලා යන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් බලන්න භික්ෂුවකගේ ජීවිතේ. භික්ෂුව මේ ජීවිතය ගත කරන්නේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහාමයි. ඒක නිකේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා කියන්නේ. එහෙනම් භික්ෂුව මේ නිවන් දකින ජීවිතයක් ගත කරන්නමයි උන්වහන්සේ කටයුතු කරන්නේ. එතකොට දැන් මම කියනවා දැන් ඔන්න මම ආනපාන සතිය චූටි දෙයක් මම කියලා දෙන්න. දැන් අපි හුස්ම රැල්ලමක සිහිය ප්‍රවත්වනකොට අපි හයියෙන් දුවල දුවල දුවල දුවල දුවල යනකොට හුස්ම ගන්න වේගය වැඩිද අඩුද? වැඩි නේද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ හයියෙන් දුවල දුවල මීටර 100ක් දුවපුවම අපි හයියෙන් හුස්ම ගන්නවා. ඊට පස්සේ අපි වාඩි වෙනවා. වාඩි වුණාම හුස්ම ගන්න වේගය අරට වඩා අඩු වෙනවා. කතා කරන්න හුස්ම ඕනේද නැද්ද? හුස්ම නැතුව කතා කරන්න පුළුවන් නම් බලන්න. පොඩි ළමයි හුස්ම නැතුව කතා කරන්න ගිහලා අර තෙන්දු කියන්නේ කියලා හුස්ම නැතුව සමහර තැන්වල හිටිනා නේද? හුස්ම නැතුව අර පොඩි ළමයිට. එහෙනම් හුස්ම නැතුව කතා කරන්න බැහැ නේද? දැන් හුස්ම ගන්න ඒ කියන්නේ හුස්ම ගන්න ඕනේ මොනා කරන්නද? කතා කරන්නත් පුළුවන්. එතකොට කටත් අහගුවා කටත් ආපුවම එනම් හුස්ම ගන්න ඕනේ නෑ මොනවා සඳහාද? කතා කරන්න හුස්ම ගන්න ඕනෙත් නෑ. එහෙනම් මට දුවන්න හුස්ම ගන්න ඕනෙත් නෑ. අතපය නමන්න දිගාරින් හුස්ම ගන්න ඕනේ නෑ නේද? අතපය නමන්න දිගාරින් නෑනේ අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යමහරගත වෙලා එතන ඉන්නකොට. කටත් අහගත්තා මේකට හුස්ම ඕනේ නෑ. දැන් එහෙනම් එන්නෙන් හුස්ම දික් වේද කෙටි වේද සංසිඳේද? සංසිඳනවා නේ. හැබැයි එහෙම වෙලා එහෙම වෙන හැටි තමයි බලන්න ඕනේ. හුස්ම රැල්ලට එහෙම වෙනවා කියලා. ඉතින් එහෙම වෙනකොට එන්නේ එන්න තමන්ගේ ජීවිතේ සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ චතුත්ථ ධාන සමාපත්තියට යනවා කියන බුදුහාමුදුරුවෝ. තේරෙනවද? කාය සංස්කාර සංසිඳනවා කියන්නේ චතුත්ථ ධාන සමාපත්තියට යනවා. ඉතින් ඔයත්තන්ට බයිද එක් කරන්නේ නේද? හැබැයි මේ තුල යෙදෙන්න ඕනේ. ඉතින් කරගෙන යන්න පුළුවන්. මේ නෙවෙයි එතනින් එහාටත් ගිහින්. ඒ නිසා මේ බුදු සාසනේ අද මේවා කරන්න පුළුවන් පින්නතු. මේ බුදු සාසනේ තව අවුරුදු 2500යිනේ තවත් තියෙනවනේ කාලය. ඉතින් මේක මතුවලා තියෙනවා මේ වර්තමානයේ. ඉතින් ඔය ඇත්ත මහා පුණ්‍යවන්ත අවස්ථාවක ඉන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔය ඇත්තන්ට පුළුවන්. අද. ඉතින් බලන්න එහෙම වාඩි වෙලා එහෙම ජීවිතයක් ගත කරනකොට මෙච්චරකල් මං හුස්ම ගන්න දෙපැයි අතපය නමනවා දිගරිනවා එහෙට බලනවා මෙහෙ බලනවා ඔක්කොටම හුස්ම ගන්න ඕන වුණා. දැන් මං අතපය නමන්නේ, දිගාරින්නේ, ඉඳගන්නේ, හිටගන්නේ ඔක්කොම කරන්නේ භික්ෂුවක් විදියට කුමක් සඳහාද? නිවන් දකින්න. එහෙනම් මං හුස්ම ගන්නේ දැන් මොකේදද? නිවන් දැකීම සඳහා විතරයි. තේරුණාද? එතකොට දැන් බලන්න කෙනෙක් පොලේ යන්න හුස්ම ගන්න ඕනද නැද්ද? වැඩට යන්න හුස්ම ගන්න ඕනද නැද්ද? ආ ඒ ඇවිදගෙන යනකොට හුස්ම අරන් නේද ගියේ? ආ දැන් බලන්න එහෙනම් වෙලේ ගිහිල්ලා පොලේ ගිහිල්ලා එතන ඇති වෙන්නේ එක්ක ඇලීම එක්ක ගැටීම සිහිය පවත්වාගෙන ඇවිදිනවා නම් එතන ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඒත් ඇවිදිනවා ඒ ඇවිදින්නේ සක්මන් භාවනාව කියලා එකට කියනවා ඒ ඇවිදින්නේ කොහේ යන්නද පොලේ යන්න වෙලේ යන්න නෙවෙයි දැන් කොහේ යන්නද නිවන් දකින්න එහෙනම් ඇවිදින්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සසරේ යන්න ඇවිදින්න පුළුවන් නිවන් දකින්න ඇවිදින්න පුළුවන්. නිවන් දකින්න ඉඳ ගන්න පුළුවන් සසරේ යන්න ඉඳ ගන්න පුළුවන්. නිවන් දකින්න හිට ගන්න පුළුවන් සසරේ යන්න. එහෙනම් ඉරියව් පවත්වන්න පුළුවන් මට මොනවා සඳහාද? නිවන් දකින්න. එහෙනම් මේ විදිහට නිවන් දකින්න ඉරියව් පවත්වනවා නම් යම් කිසි කෙනෙක් එහෙනම් ඒ හැම ඉරියව්වකටම මම හුස්ම ගන්නවා එහෙනම් මම මේ හුස්ම ගන්නේ කුමක් සඳහාද? නිවන් දැකීම සඳහා. ආර්ය විනය නෙවෙයිද? ආර්ය විනය නේද? සීලය නැන්ද? ඔන්න සීලය. සතිපට්ඨානෙ නෙවෙයිද එහෙනම්? සිය පාස්තනා කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සා මේ කය අනුව සිය පවත්තමින් වාසය කරනවා ඊට වඩා දෙයක් නැහැ මෙතන ඉතින් මේ විදිහට ගැඹුරට ගැඹුරට යනවා පින්නතුනේ. ඔය භික්ෂුන් වහන්සේ නමකට පින්නපාතේ වැඩලා ජීවත් වෙනකොට භික්ෂුන් වහන්සේගේ මානෙ පවා නැති වෙනවා. අපි හම්බ කරගෙන කනකොට අපේ මානෙ වැඩි මං කාටවත් නැත් නෑ බයක් නෑ ඒ විදිහ එකක් තියෙනවා. නමුත් පින්නපාතේ මේ විදිහට ජීවත් වෙනකොට අනුන්ගෙන් කාලා ජීවත් වෙනකොට හිත ඇතුලෙන් කියනවා උඹට එහෙම ඉස්සර ජීවිතයක් තිබුණා දැන් අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. ඒතර මම යන්නේ නැකිටිනවද මම යන්නේ මැරෙනවද? මම යන්නේ මැරෙනවා. මමයා මැරෙන ජීවිතයක් තමයි අපිට ඕනේ. මමයා උස්සන්න උස්සන්න දුක වැඩි වෙනවා. මමයා මැරෙන්න මැරෙන්න දුක අඩු වෙනවා. iriසියාවක් ඇති වෙනවද? ක්‍රෝධයක් වෛරයක් ඇයි? මමෙක් නැත්තම් ඉරිසියා කරන්න කෙනෙක් නැහැ. යම් කිසි දෙයක් මගේ කියලා ගත්තනම් නේද ඉරිසියා වෙන්නේ. ඉරිසියා කරන්න දෙයක් නැහැ. දැන් ඔය ඇත්ත ඔයගේ සුවයක් විඳිනවා නම් පුදුමාකාර නිදහසක් මේ විදිහට විඳිනවා නම් ඉතින් ඔය ඇත්තන්ට කල්පනා වෙනව නේද? මේ වගේ සුවයක් අනිත් අය විඳිත්වා. එහෙනම් ඉරිසියාව නැති වෙනවා. මෛත්‍රිය ඇති වෙනවා. කරුණාව ඇති වෙනවා. එහෙනම් මේ වැඩේ කරන්නයි තියෙන්නේ. මේ වැඩේ කරන් තියෙන්නේ. එහෙනම් ඒ වගේ ජීවිතයක් ගත කිරීම සඳහා යම් කෙනෙකුට පුළුවන් මේ ජීවිතේ බැයිද එහෙනම්? එහෙනම් දවසේ පැය 24ම මායයට බෙන්නේ නැතුව 24න් මොකද කරන් තියෙන්නේ? එක පැයක්වත් මායයෙන් ගලව ගන්න ඕනේ. ඒ ගලව ගන්න පැය තමයි අපේ ඇත්තම නිවීම සඳහා අනිත් පැය 23ම කොහට දැන් සසරේ යන්න කරන දේවල් තියෙනවා. සසර නවත්තන්න කරන්න අඩුම තරමින් දවසට පැයක්වත් යොදව ගන්න පුළුවන්. ඒ පැය තුල ජීවිතේ මොන ජීවිතයක්ද එහෙනම්? ආර්ය ජීවිතයක්. ඉතින් ඔයත් අන්ටත් ආර්ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ගියත් අන්ට පුළුවන් මේක කරන්න. තේරෙනවද? හැබැයි ඉතින් මේක දිනු වෙලා දිනු වෙලා ගොඩාක් කාලයක් යනකොට ඉහළට යනකොට ඉතින් මේ ජීවිතේ ටික ටික මොකද වෙන්නේ? එකපාරටම නෙවෙයි අතහැරි අතහැරි යන හැබැයි දුකක් නැහැ. හරි සතුටුයි. නිදහස් වෙන්න නිදහස් වෙන්න. දැන් සතුට තියෙන හැටි පේන්නවනේ අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුඤ්ඤාගාරගත වෙලා මෙහෙම දෙයක් තියෙනවනේ. ඔය ඇත්ත කොයි වෙලේක හරි භාවනා කරලා පළවෙනි ධානයට ගියා නම් වල දන්නවා පළවෙනි ධානයේ කොච්චර සැපයි. දෙවෙනි ධානයට ගියා නම් තේරෙනවා දෙවෙනි ධානය ඊටත් වඩා සැපයි. තුන්වෙනි ධානයටත් වඩා සැපයි. හතරවෙනි ධානයටත් වඩා සැපයි. ඔක්කොටම වඩා සැපයි. මාර්ගඵල අවබෝධ කරගත්තා නම් යම් කිසි කෙනෙක් ඔය විදිහට ගිහිල්ලා සෝවාන් ඵලේ සාක්ෂාත් කරගන්නවා නම් ඒ විදිහට ගිහිලා කරන්න පුළුවන් සෝවාන් ඵලේ සාක්ෂාත් කරගන්නවා නම් එයාගේ අනාගතයට විඳින්න තිබුණු දුක මහ පොළවේ වැලිගානට සමාන නම් සෝවාන් ඵලයේ සාක්ෂාත් වෙන හින්දා ඒ වැලි ගොඩෙන් වැලි කැටි හතක් ගත්තාම තව දුක්ඛේ ඉතුරු වෙනා කොච්චරකටද? වැලි කැට හතකට. සැප නැද්ද දැන් එන? කවදා සතර පායට යන්නේ නැහැ. කොච්චර නිදහසක්ද මේ ජීවිතේ සැනසෙල්ල Tamanට ලැබිලා තියෙනවා. ආන් මේ සැනසීම ලබා ගැනීම තමයි මේ ආර්ය විනය කියලා හැසිරෙන්නේ. ආර්ය විනය තුළින් Taman එන්නේ නිදහස් වෙන්න ඕනේ. එන්න එන්න සැනසෙන්න ඕනේ. ඉතින් ඒ ආර්ය ජීවිතය ගත කරන්න ඒ ආර්ය ජීවිතය තුල හික්මෙන්න ඔය ඇත්ත එහෙනම් මොකද කරන්න ඕනේ? මේ විදිහට අරඤ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාගාරගත වෙලා නිවැරදි කමඨාන් පද්ධතියක් ආශ්‍රය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රේක ආශ්‍රය කරගෙන ඒ කල්යාණ මිත්‍යා කියන්නේ නිවන් දකින්න බණ කියන කෙනා. ඒ කියන විදිහට හිත පිහිටෙවුවා නම් ඔයත්තන්ට පුළුවන් වෙනවා යෝනිසෝ මනසිකාරේ පිහිටෙවනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන කඩලා මේ තියෙන ශාසනයෙන් අඩුම තරමින් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ධර්මයේ තුලින් අද ඔයත්තෝ ඒ සෝවාන් ඵලේ සාක්ෂාත් කර ගැනීම සඳහා ඒ ආර්ය විනය හැසිරීම සඳහා මේ ධර්මයේ මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ඇත්තන්ට ආශිර්වාද කරනවා. හොඳයි එමුනම් මේ දායකත්වයේ දරපේ පින්තුන්ගේ අරමුණු ඒ ආකාරයෙන් සිද්ධ වේවා. ඒ අය නමින් මේ පරිලෝකියා වූ සිළුම පිණිගිය සංසාරගත ඥාතීන්ට මේ ධර්ම දේශනාවේ ඇති කරගත්තා වූ සිළු කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ වගේම සිළු දෙවියන්ට මේ කුසල් ධර්මයන් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරන අනුමෝදන් වේවා අප සෑම සිර දිනාට කෙලවරමා මා නිවනේ සැනසෙන්නට මේ කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය පාත්තා එත්තාථා චම්හෙහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සාදු සාදු සාදු පින්තුනි අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කන්නිමාර වේරමනාරාම වාසී පූජ්‍ය මෙල් සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ අප උන්වහන්සේට නිදුක් නිරෝගී සුවහා චිරජීවනය සාදුනාදයක් පතුරවමින් ප්‍රාර්ථනා කර සිටිමි සාදු සාදු සාදු